ෆස්ලුන් ෆී සිෆාති අහ්ලි සුන්නති වල් ජමාඅති වලිම සුම්මු බිදාලික මේ බාබුක බයාම් එකේ මෙවැනි අහ්ලු සුන්න වල් ජමාඅතුගේ සිෆා සිෆත එමිහුගේ කිබෑ ගොන්නන් ජේ සිෆත අදි එමිහුන්නක් ඒ ලකබු ලිබුනි කියනතෝ එනං එමිහුන්නක් දෙවුනි කීවගෙන්තෝ මේ අහ්ලු සුන්න වල් ජමාඅ මේ ෆිරකතුන් නාජියායකි දින්නවාන ෆිරගායකි ගියාමෙත් දොහුග සුවර්ග වන්නාන ෆිරකායකි මේ හග්ගුගේ මව්වති බිබයකි මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම කලේ ෆානුගේ අස්හාබේ කලුන් උලුව් විගතන් උලුනු මීහුන්නම් මි කියන්නේ අහ්ලුස් සුන්නා වල් ජමා සුන්නා ජමාතුගේ අහ්ලු එමීහුන්නම් මි කියන්නේ අහ්ලුස් සුන්නා වල් ජමා ඒ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේක ಫಾನಾදී එකලේ ಫಾನ ಅಸ್ಸಾಬೆ ಕರಂಗುಳು ಬಿಗ ತಂಗುಳು ಮೀಯು ಈ ರಸೂಲುಲ್ಲಾಹಿ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಂ ಖಬರ್ ದೆಬ್ಬಾ ಖವೆ ಉಮ್ಮತ ಇಮನ್ ಕಲೇಕ ಫಾನುಗ ಉಮ್ಮೈ ಹೈದ್ದಿ ಹತಿಂ ಬಯ ಬೆಹಿಗೆಂದ ಹೈದ್ದಿ ಹತಿಂ ಬಯ ಉಮ್ಮೈ ಉಮ್ಮತುಗ ಮುರಾದಗೆ ಕಲೇಕ ಫಾನ ತಬಾವೀಮೆ ಕಿಯಾಗೆನ್ ಉಳುನು ಮೀಹು තිබන්න මේ තිබේ එකලෙක් ෆන තබාවෙජ්ජයි මේ තබාවෙගෙන්නේ කියාගෙන් උළුණු මීහුන් එමීහුන් බෙහිගෙන් දානකම හදීසුල් කරන හයිද්දිය තින් බය. ඒ බනෝෂාර මීහුන් බෙහිගෙන් දියේ හයිද්දිය දෙබය හිමංකඩේ ගපානුගේ උම්මයි බෙහිගෙන් දානේ හයිද්දිහ තිම්බය දැන් හදීස් වකරණි ඒක තෙරෙන් එම්මෙ බය පියවා අනෙන් හයිද්දිහ දෙබෑ මීහුන් දානි නරකයශ හයිද්දිහ දෙබෑ මීහුන් දාන නරකයශ එම්මෙ බය කුපියවා දැන් අස්සාබය කළ මිදාලවනි ඒ දින්නවාන බය කි කොම්බය තෝය හදීස් වකරවනි මා අන අලෛහි ලියවම වස්හාබි ඒ තිමංකඩේ ගපානා මියදු තිමංකඩේ ගපානුගේ අස්හාබුන් උළුණු ගොතන් උළුණු මීහුන් එකන්නේ එමිහුන් කන්නේ සලාමයි පාන এই আহলুস সুন্নাহ ওয়াল জামাআত কি এই আল্লাহ কি কুরআন গাহি করবে আখমানি ফা ইন আমানু বিমিসলি মা আমানতুম বিহি ফাকাদ ইহতাদাউ এমিহুম বাস এবাহি ফাহুম আন্নান এমিহুম সাহাবেকার নাম আদব করবে আল্লাহ কি কুরআন বাকারা সূরা গাহি করবানি ফা ইন আমানু বিমিসলি মা আমানতুম বিহি තියබෑමිහු ඊමාම් වෙගෙන් තිය තිබි ගොත සහු ඈමිහුම් බස් ඊමාම් වෙච්ච කම ගවානම ෆකදිහ තදව් එමිහුන සිදායි ලිබේනේ එහෙන් නුනි හිදායත නුනි බේනේ තියබෑ මිහුරුණු කොතරේ මිහුස් උලෙන් ජෙහෙනි ඒරහේ හග්ගු මගන් මිහුරු ජෝවානි ඒරහේ මිහුම්ස් දින්නවානි හිදා ඉල්ලිබිකම් වානි ඒරහේ එන්කම අල්ලාහගේ රසූලා එකලේ ෆානුක අස්හාබ් වේකලුම් උළුබ්බි ගොතන් උළුනු මිහුම් නම් මිකියනි අහ්ලුස් සුන්නා වල් ජමාඅ මෙදාලෝනේ තුම්ම මින් තරීකති අහ්ලිස් සුන්නති වල් ජමාඅති ඉත්තිබාඋ ආසාරි රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම බාතිනන් වදාහිරන් අහ්ලුස් සුන්නා වල් ජමාඅතුගේ මග්තහුගේ තරේ මගකේ මී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ හදීස් රුතකත් තබාවුම කලිෆානුගේ සුන්නත තබාවුම බාතිනන් එතරෆු සුන්නා වදාහිරන් බේරෆු දෙෆුසුම් බස් තබාව එතරෆුරුම් බස් බේරෆුම් බස් එතරෆුරුම් කොබ ඒ යකීදා රංගලවාන් ජිහේන බේරෆුරුම් එබහි එන යකීදාගේ මච්ච බිනා කුරා අමලතර රංගලවාන් ජිහේන මේ දේති දිමාවෙගෙන් නොනි මේක ස්වර්ගයක නොවද වේන බින්ගා රංගලවස ඒ බින්ගාගේ මච්ච බිනා කුරා ඉමාරායි සොහ්හවෙගෙන් නූනි එබ්බස් මීහක ස්වර්ගයක නොවද වේනේ واتباع سبيل السابقين الأولين من المهاجرين والأنصار أدي إسوة كريارادية مهاجرنا أنصار أنصارنගේ මග තබානුවේ ස්වර්ගය කනුවද වේ. ඒ අහලු සුනල් ජමාතුගේ මීහුන්ගේ අකීදායකි වත්තිබා වසියති රසූලිල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම හයිතු قال අදි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලමගේ මි වසියේ ප්‍රවස් තබාවන්ජේන අහලු සුනල් ජමාතුගේ අහලු වරින් කමුග වඤ්ඤා රසූලාගේ මි වසියතක් වෙස් තබාවන් ජීහන කලිෆාන හදීස් වල කරබනි আলাইකුම් බිසුන්නති වසුන්නතිල් ඛුලෆායි රාෂිදීන් මහදීයන් මින් බාදි තියබෑමෙහුග මච්චන් ඔති තිමන් කලිෆානුගේ සුන්නත আদি ඛුලෆා රාෂිදුන්ගේ සුන්නතුගේ හිෆුමේ එයි මි මි හදීස් වල කුරින්ගේ බාදේ බය එයි තියබෑමෙහුග තෙරෙන් අස්හාබේ කරන කලිෆාන හදීස් වල කරබනි තියබෑමෙහුග තෙරෙන් දිරි දෙමි හොරෙජ්ජ මීහක ෆෙනිගෙන් දානේ වර ගිනගුණ ඉක්තිලාෆු උන්තකේ මුස්ලිමුගේ තෙරේක එයින්ද අස්සාබය කළ මිදාලවනේ දැන් ඒ වගුතුක තිමන් නමෙන් කොංගොතකත්ව කන්ත කුරානි හදීසුල් කුරවි තියබෑමි හුන්න ඒ වගුතුව තී තිමන් කඩේ ෆානුගේ සුන්නතුක වර්ගයෙන් ඉෆෙට්ටුමේ අදි තිමන් කඩේ ෆානුගේ සුන්නෙන් නුෆෙජ්ජ නුෆෙනිජ්ජ තනෙග්ග ඛුලෆාඋ රාෂිදුන් ගේ බහි අබුබකර් ගේ ෆානා උමර් ගේ ෆානා උස්මාන් ගේ ෆානා අලි ගේ ෆානා මි බේබේ කලුන්ගේ ගොතුග හිෆෙට්ටුමේ තමස්සකූ බිහා වඅද්දු අලයිහා බින් නවාජිද ඒක වර්ගයෙන් හිෆාරේ වර්ගයෙන් හිෆාට්ටර දුකනුලා තින්ගේ නම නම وإياكم ومحدثات الأمور أدي دينك ألن فديك أن تتكون ركاتر واشتي باميهم فإن كل بدعة ضلالة سببكي إغوت الدينك وفديكم كما كي بدعك أدي كم بدعك مغفرتم كي أدي باي رواية تكون أدي كم مغفرتم بني نركاك එබැහි දීනුගේ නමුග ගුරුවානා සුන්නතා ඉජ්මාඋන් එවස් දලීලෙන් නැති කුරවේ කොම්මේ කමකී ඒ බිදුවේ ඒ බිදුව මීහා මගු දක්කානේ අබදුවස් නරකයා වීදිමාගේ ويعلمون أن أصدق الكلام كلام الله هذه يميهن دانتة يقين كرتة إبهي أهل السنة والجماعة أهل ورين أن أصدق الكلام كلام الله إما تدوري بحكي أي الله كبسوله إما تدوري بحكي الله كبسوله سبك الله كير دكوارك بحكي كرة بافني ومن أصدق من الله قيلا بحوك قطن إما تدوري الله بروكي تدوري فرات بانه هي بحوك قطن إبرت تدوري فرات الله سبحانه وتعالى بروكي بحوجة قطن يبرت يدوري فرات النه أنا هاي الله ما يكرمني ومن أستق من الله حديثا وآه كأي قطن وآه كدكما قطن إم بتدوري فراتك الله يبرت يدوري فرات النه ويؤثرون كلام الله على غيره من كلام أصناف الناس وخير الهدي هدي محمد صلى الله عليه وسلم අදි එබේකලුම් යගීන් කුරතේ එම්මෙ හේවගෙන් වා හිදායත කී ඇයි මුහම්මදුගේ ෆානු ගෙනස්තින් හිදායකම් ويؤثرون ادي ابيكنون اسكربته كلام الله الله کے کلام فلو على غيره من كلام اصناف الناس ميستكون کے بستاو گمچا الله کے کلام فلو اسکرتے ان نمس میدو الگون من نمتی کلا کلام کے کلام فلو دو کلا ميستاون کے بہا برے حقیقت එහෙම මුගේ සවබුන් අලගොණ මෙන්ගේ දීනි කන්තත්තන් අලගොණ කිබෙන් උවිගෙන් ගොස් ස්වාමීවනේ මිස්තහුගේ බහන් අලකොට මන් මේවා නිහෙල්ලිෆා අල්ලාහුගේ බස් රුදු කොල්ලා ඉදාලවනි යුක්සිරුන කලාම අල්ලාහි අලා ගයිරි එබේකලුන් ඉස්කුරබ්බතේ අල්ලාහුගේ කලාම් ෆුල කලාගේ බස් ෆුල එහෙනිහෙන් මිස්තහුගේ බහුගේ මච්චා ويقدمون هدي محمد صلى الله عليه وسلم على هدي كل احد ادي محمد غفانගේ හිදායි එහෙම් මීහුන්ගේ ගොයිත්තහුගේ මච්චන් එබේ කලුන් ඉස්කුරවත එහෙන් හුරිහා මීහුන්ගේ ගොයිත්තහුගේ මච්චා මුහම්මදුගේ ෆානුගේ හිදායන් එමීහුන් ඉස්කුරතේ වලිහාදා සුම්මු අහල අහලල් කිතාබි වස් සුන්නා එහෙම් වෙගන්නේ මීහුන් නම් කියුනි අහලු සුන්නා වල් ජමා අහලු සුන්නා අහලු සුන්නා කියුණු ගොයි මීදෙන් ජමාතුගේ කියුණු ගොයි වල් ජමා ඉබාද අහලු සුන්නා වල් ජමා ජමා කියුණු කීවෙගන් වසුම්මු අහලල් ජමාඅති ලියන්නල් ජමාඅත හියල් ඉජ්තිමා වදිද්දුහල් ෆිරකා එමිහුන්න ජමාතුගේ අහළු වෙරනේ කියුණු කොටකී සුන්නතුගේ අහළු වෙරින් අදි ජමාතුගේ අහළු වෙරින් කිව්වේ ජමාතුගේ අහළු වෙරින් මොන කියුණි එයි එමිහුන්ගේ හදෆකි අස්ලු ජමායි එබ්බාවන්තකං වකිව කිවේ ගතුමන්නු එබ්බාවන්තකං එයි අස්ලු මුමිනුන්ගේ හදෆකි එමිහුන්ට එමිහුන්ගේ ටාගටකි හගීගතුගා එබ්බාවන්තකං වකිව කිවේ ගතුමන්නු وإن كان لفظ الجماعة قد صار اسما لنفس القوم المجتمعين أي إبفاوا بيكن أدي إنان كي كمغا ويس نتانغ جماعة مراد كي مي إباوان تكن إباوان تكمغا أهل ورن إمي هنك والإجماع هو الأصل الثالث الذي يعتمد عليه في العلم والدين أدي ميغن نغفواني إجماع بس إجماع كي كبا إجماع كي أي دينغ تمن أصل ප්‍රථම අස්ලකී කීර්ති ගුරුවා දෙවන අස්ලකී රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම්ගේ සුන්නයි අද තිම්වන අස්ලකී ඒ ඉජ්මා ඉජ්මාගේ මානේ කි මුස්ලිමුන්ගේ තෙරේක තිබි හුරිහා දන්න බේකලුන් ඉත්තිෆාග වා ඉත්තිෆාගුම් ඒ ඉත්තිෆාගම් මෙ කියන්නේ ඉජ්මා දීනුගේ කමෙක්ගේ මච්චන් ඒ බේකලුන් ඉත්තිෆාග වෙච්ච කමුගේ වානම ඒ හුජ්ජතේ එයන් අමල් කුරන්ජේ وهم يزنون بهذه الأصول الثلاثة جميع ما عليه الناس من أقوال وأعمال باطنة أو ظاهرة مما له تعلق بالدين එබේකලුම් මිතින් අස්ලු එයි මීසානෙක්කමුග හද්දවැෆයවනි නීස්තකුම් මුණ උලේ හුරිහා බස්තක කහ අදි කොන් උලේ හුරිහා අමලු තහක එයි එතර ෆුරුම් කමුග වියස් බේර් ෆුරුම් කමුග වියස් දීනා ගුලුම් හුරි දීනා ගුලුම් හුරි කොම්මේ අමලක කොම්මේ බහක මීසානක ගොතුක එබේ කනම් බල්ලබනි මිතින් අස්ලේ ඒ ගුරුවානා සුන්නත ඉජ්මා මියා දිමා වෙච්ච කොම්මෙ කම කිරංගල වෙච්ච කම අදි මියා දිමා නොවෙච්ච කොම්මෙ කම කී ඒ බාතිලු කම ගුරුවානා සුන්නත ඉජ්මා ඛිලාෆ් වෙච්ච කොම්මෙ කම කී බාතිලු කම අදි මියා දිමා වෙච්ච කොම්මෙ කම කී ඉරංගල කම والإجماع الذي ينضبط هو ما كان عليه السلف الصالح أدي إجماع ميستكم أي حجتك كم بلا إجماعك أي كريك سلف الصالح ඒක මච්චන් ඉජ්මා වෙෆාවා ඉජ්මායි ඉස් බාදහම් කසර ඉඛ්තිලාෆ් වන් තෂරතිල් උම්මා සවබකි ඒක ෆහුගා ඉඛ්තිලාෆුන් තම යනි ගිනයිෆේ ඒ මස්සලේක හුරිහා ඉල්මරින් ෆහු එබ්බාවුන් වත ඉත්තිෆාගුන් එයි වරන්නාදිරු කමකේ එහෙන්කම ඉජ්මාව මිහාරුම බෙලෙවනි පුරීග සොහාබින්ගේ සමානුග ඒකන්තත්තහුග මච්ච ඉත්තිෆාග වෙෆාවා ඉත්තිෆාගරේ ಸೌಬಕಿ ಫಹುಂ ಅನ್ನ ಇಲ್ಮರಿಗೆ ತೆರೆಯಗ ಕಮೆಗೆ ಮಚ್ಚ ಇತ್ತಿಫಾಗು ಎಯಿ ನಾದಿರು ಕಮೆಗೆ ದಮಿ ಹೈಸಾವ ಮಿರ ಮಿಯದು ಪುರು ಕೊಳ್ಳಾನಿ ದನ್ ಸುವಾಲೆ ಒಬ್ಬೆ ಫುಳಕು ಸುವಾಲು আর রসুল্লাহ সাল্লাহ আলী রসল্লাম হাদিস মুকুরবা হয়ে এম্মে নুবা ওয়াগাকি এই নামাজ বাক্কাং কোরআনি হায় এই করে দো এবাহকে বয়ান করে අස්සාාවය කනු බන්නවනි කීනත්ව නමාදුම හකුවක්කන් කුරාන් හදිස්ම කුරබනි එයි රුකූග එනගේ බුරකහිතයදුණු කුරාමීහාය නොත සයිදාග රීතිකො සීදානවාමය සජිද පුරහමන කුරාමීහාය ඒ නමාදුමක්කන් කුරාමී أقول من قوة دار وفين أبور كان يسيد أنو آمنو عائشة دفانو يدارو رسول الله صلى الله عليه وسلم ركوعه ونوائره එකලිෆාන ගුරුකරි ෆුළු මච්චා ෆෙන්ගෙච්ච බෙහෙට් බෙහෙට් උණු කමුග වානම ඒ ෆෙන්කොල ඉබ්බ සතක ගොඩෙන් නුදා එහා තෙතේ ඒ බුරකරි බාබන් ජීනි වරත් තෙදුක රකෝ ගොන්න දැන් මිසාලක බය මෙහු තිබෙන මිසාලක ඒ කන්නු කුරේ වර මේ මුස්කුල මිසාලක දැන් මේ හොනම ආපෝ ඒ ලා යකලිෆුල්ලාහු නෆ්සන් ඉල්ලා උසහා ಅಲ್ಲಾಹು ಎಬ್ಬಿಸ್ ನಫ್ಸಕ ಎ ನಫ್ಸನ್ನು ಫುಲೇವರ್ಗು ತಕ್ಲೀಫನ್ನು ಜಸ್ಸ ವಾಡಿ ದೀನಿ ಗೊತ್ತಕ ಐ ಸಜಿದಾಗ ಸೋ ನಂಜಿ ಹೇಗೋ ಹಿಂಗೆ ಬೋಯ್ ಐ ಮೀಹ ಸಜಿದಾಗ ಒಣ್ಣ ಇರುಗ ಐ ಅತ್ತುಗೆ ಇಂಗಿಲಿಕ್ಕು ಇಂಗಿಲಿತ ಹೋಗ ಕೊಳು ಬಾಟಂಜಿಯನ ಗಿಬುಲೆ ಬಾಗುತ್ತ ಕೊಂಡ ಹಮಾಗ ಏನಗೆ ಐ ಬಾಟಂಜಿಯನ ಕೊಡವ್ರ ಫೇವೆಗೆ ವೆಸ್ನುವಾನ ಎತಿರವೆಗೆ ವೆಸ್ನುವಾನ ಕೊಂಡ ಹಮಾಗ ಅದಿ ಬಂಡಾ ಕುಡಕೋ ದೇ ಐ dandi de dandi kuda ko fe ko bahata nyane bandu jassang oy gem jasmane adi bimmati ge bahi talam mati ga mitam be jassagen wane bes mana kurab wa fani kutta onna gota te ba mihun ajda mala gen non nashe sajida ga emma bandaves tur ko fa bahata jene adi bimmati be sufula bahata jene atu ge mitam ajda dandi den enage eh فاتلة بحتن جهني ودا فإنجل تنهن جهني قبلة أدي دي فاتلة بحتن جهني جهفة دفنا بو جهفة هن جهني أي رسول الله صلى الله عليه وسلم سجد كربي وتن දැන් දෙකකු උන්නන් ජේ දුරුමින් එවස් පොඩා හමය පොඩා ඉතර පාටන් ජේ ඒරුන්ෙන් කෑරි ගොන්න එවස් මේක උඩ ගොන්න එවස් නුවා ඒ නමාදුක සජිදා ගොන්න ඒරුක මීහා උන්නන් ජේ ගොතයි ನಮಾಜ್ ಫರ್ವಾ ಕೊಡಕೋಗ್ಯನ್ ವಾನ ಈ ಮುನಾಫಿಕುಂಗೆ ಅಲಾಮಾತೆ ಹೈಗತುವ ಗುರುವಾನುಗ ಅಲ್ಲಾಹ್ ಹೈಕುರಗಾಫವೆ ವೈದಾ ಕಾಮು ಇಲ ಸುಲಾತಿ ಕಾಮು ಕುಸಾಲ එමිහු නමාද තෙදවාර නමාද තෙදවානි ෆර්වා කුඩ කම කන්නෙක් කම ෆර්වා කුඩ වානේ මිහු නමාදක එද සුසුරිත් තරකම නුන්නානේ කුෂුවයිත්තර කමන්න හුන්නානේ නමාදුගේ මිහුන්ගේ මිහුන් නමාදත් ද්වාර මුනාෆිකුන්ගේ වහක අල්ලාහ් කරබන් ඉදා ඉදා قاموا للصلاه قاموا كسالى يراؤون الناس مستكون දෙක්කම මිහුන් නමාද කුරානි ولا يذكرون الله الا قليلا අදේ මිහුන් අල්ලාහ් කබරම් මදුම් මෙනුයි අල්ලාහ් zikr කුරාන් තේ මිහුන් එංගම නමාද ෆර්වා තෙරවාජි හේන සබබකි නමාද කී ගියාමෙද්දෝගේ එම්මේ ෆුරතම හිසාබෙල්ල වෙන අමලෝ Rasulullah sallallahu alaihi wasallam hadis Al-Qur'ani inna awwala ma yuhasabu bihi al-'abdu yawm al-qiyamati as-salah يا مدوه الله سبحانه وتعالى على حساب ام فرتم بلوان عملكي اي نماذ فان صلحت نماذ رنگل وجي نماذ نفاس وجي كم غوانما صلح سائر عمل كله انگه هوريها عمل حساب برابر وي انا سورغ بده شك به وان فسدت نماذ نفيل وجي نماذ فاسد وجي كم غوانما ಫಸದ ಸಾಯಿರು ಅಮಲಿ ಕುಲ್ಲಿ ಹುರಿಹ ಅಮಲಿಂಗ್ ಹಿಸಾಬ್ ಬಾತಿಲ್ವಿ ದೆಂಗ್ ಅಲ್ಲೋಹನು ಬಲ್ಲವನ ಏನಗೆ ಅಮಲು ತಾಕ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಾಗ ಕೊಪ್ಪುಂಟಸ್ ಏನ ಕೊಮ್ಮೆ ಗೊತ್ತಾಗ ಕಿ ತಮ್ಮೆ ರಂಗಳ ಕೊಪ್ಪುಂಟಸ್ ದೆನ್ನ ಬಲ್ಲವನ್ ಸೌಬಕಿ ಏಗೆ ಅಸ್ಲು ಬಾತಿಲ್ವಿ ಮಾ ಏಗೆ ಫಾತುವನ್ನ ಹುರಿಯಾಚೆ ಬಾತಿಲ್ವಿ ಹಿಸಾಬ್ ಅಸ್ಲು ಫಸಾದ ಜಿಯ ಹುರಿಯಾಚೆ ಫಸಾದ ಎಂಕಮ ನಮಾದ ರಕ್ಕಾದಿರುವಾಂಜಿಯ ನಮಾದ ರಕ್ಕಾತಿರುವಾಂಜಿಯ ಪರ್ವಾ ಕೂಡ ಕುರುಂ ಬಾಟ್ಟಾಗನ್ನು ವಾನೆ ನಮಾದು ಹಾಗೀಗತ್ತು ಎಂಬೆಗೆ ನಸರುಲ್ಲಾಸ್ ಮಾದಿಸ್ ಕುರಬನಿ ನಮಾದ ಕುರಾ ಮೀಹುಂ එබ්බැකු නමාදු කොක්කංග මිහුන් එඹුරි දානතේ නමාදුග දිහබැකුල එබ්බැයිෆෑ එබැහි මිහුන ලිබුන නමාදුග දිහබැකුල එබ්බැ සවාබ් අනෙබ්බෑ මිහුන නොබැකුල එබ්බැ අබ්බැකුල එබ්බැ කොට දෙබැකුල එබ්බැ තරම් මදුමීයකන් අදීස් බකෝය නමාදුග ෆුරිහම අජුර දිගත් දාන එකින ෆුරිහම අජුර බේන ෆුරිහම තවාබ වෙරකමයි ෆුරිහම කුෂුව එතරිකමයි කුග සුන්නතා එක්ගත බරාබර නමාදුග අලකන් අදා කරවිගෙන් ෆුරිහම සවාබ වෙනන් දිගත් දාන එහෙන් ගමන රසූලුල්ලාහ් සමාදේශ කරන නමාදුක මීහා ලිබිගෙම්මනි ඒන කුෂුවෙත්තරවි මින්වරකරේ සවා නමාදුම් මීහා ලිබිගෙම්මනි ඒන කුෂුවෙත්තරවි මින්වරකරේ සවා එහෙන් ගමන නමාදුක එකimi හුන එකවර සවාබ ලිබිගෙන්දා එකimi හුන එකimi මින්වර මින්වර আদি බයි මිහුම් මිස්කිතුම් ෆාබගෙන් දාන හුස්සක එබ්බ සවාබ නැති හුස්සක ඒ නිත්තලාලි මිහුම් නිත්තලාලි මිහුම් එමි හුන් දාන හුස්සක එබ්බ සවාබ නැති එමි හුම් miskito on käypäkään. මෙහාර එයි රසූලුල්ලාහ සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හිලේ අංගනක සලාම් කුරවිකම දලීල කුරා දලීල කම ගවානම එවස් ඉල්මරියෙක්ගේ මෙතුග ඛිලාෆ් උෆදි ෆයිවස් නොවිසමස්සදා එවස් ඉල්මරියක් වාහක එවස් නොදක් කිසමස්සදාක එහෙන් කමුන් එව්වසිල් වరకు මේ හදීස් වාහකයේ එබාමුග ඈනම එහෙන් කමුන් මේ හදීස් හුළු මුලින්ම බුඛාරි මම් බුඛාරිස් කෙනා වනි රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම තවාදු වරකම් බයන් කරපුමුගේ බාබු තවාදු වරකම් බයන් කරමුගේ බාබු එයින් මෙනි කැමතින් හේරුග මදීනාග එමි හුඟ තුක හිප්පවෑග මිසාලක මුස්කුලි අං හෙනුම් එමි හුම් බුරු ගානකෑග මග්මති වොන් වස්වනි හුද්ද කුරබෑ මුස්කුලි අං හෙනුම් ඉද්දෙන් කෙනි ෆාතිබේ මුස්කුලි අං හෙනුම් මග්මතිගේ බුරු ගානකෑග වොන් වස්වනි හුද්ද කුරබෑ එංගමුන් එමිහුන් අසලා කරමක් මස්සරෙන්නේ දැන් අනෙක් අය කලිෆම් සලාමෙන් නුකුරවිය මජබූරක මිසාලක මිතනම් ෆාරක මතින් වෙට්ටෙ බඳ අංහින අංහෙන ඒ නගාගම් සලක අයින් දහුන් නම් ඒ මජබූරි හාලතෙන් එතක ෆිරින කුරජේන කොම්ම කොට වෙසේ නැහි ෆාට්ටන් ජේන වෙට්ටෙ බඳ කුච්චා ඒ හාලතක ඒ මජබූරි හාල ඒ ඒ කලිෆම් අජ් කුල ගහිප්පෙවි නොහිගේ වරුගේ මුස්කුලෙමියෝ දැන් කෙනේ කලිෆම් දූ කොල්ලබ්බම ඒ කලිෆම් කි රහමතුගේ nabiya ekari fan pilen nokolla varndo eva gotugo ekari fan emiha eh, eh, eh, beenu watanaka emiha gen goste pan ekari fan e tawabo ekari fan evve silmeriya kunai hileyan enagge aikulu atuga aikulu bisevi kamuge baabuge darakunna mi hadise genes fa evves aisha tufana vidarawani rasulullah sallallahu alaihi wasallam aikulu duha ko hileyan enagge atuga nubisawai manahi gastuga ekali faanu nubisawai අරෝදෙන් නියගතුන් රසූලුල්ලාහ් සමහදීසු කරගාෆනි මල්ලම් යබයිත සියාම قبل الفجر فلا صيام له ෆතිස්සුමුගේ කුරීග රෝද නියන්නුගෙන් ෆිමීහාක රෝදෙන් නුවේ ෆතිස්සුමුගේ කුරීග ඒ ෆර්දු රෝද ෆර්දු රෝද එක්කමුග වඤ්ඤා ෆතිස්සුමුගේ කුරින් එන නිය ගන්න ජෙහෙ ෆතිස්සුමුගේ කුරින් එන නිය ගන්න ජෙහෙ ඒ ෆතිස්සමාදබ්බංගේ ගෝමුගේ කුරීග දෙම් නියගතුන් ඉල්මරින් වාහක දක්වා ෆේබොයි මිකමා බෙහෙ ගොතුන් නියයි මුනි රම්දෝම් මහබ්බස් ගණවිදා ඒ ෆුරතමරේ ඒ ෆාරක් ගහඳන්නේ දානති මීහා ෆුරතමරේ ගණ ලාපබා වාරමුල රම්බම් මහන්නේ දෙම් මිසාලකම් උසුරග්ග සබුන් වතබයිග්ග සබුන් අපදකමග්ග සබුන් ගන රෝදේ දූ කොල්ලන් ජෙහිජියා මෙදු කෙඩජියා දෙම් ෆහායරු අලුන් නිය ගන්නන් ජේ ෆහායරු අලුන් නිය ගන්නන් ජේනි එනුන් ගොතක මිසාලක ෆුරතම රෝද යන්නේ ගණගේ මුනි රම්බම් මහන්නේ ගතිම ෆුදේ නැහැ ඒ වරගෙන ඉවර විදාලක ආගොතේ දැන් නියතකීම උඳගු වෙච්චෙන්නු අල්ගොන මේ කියන්නේ නවයිතු සෝමක දිනන්න දායි ෆර්දි රමදාන හදිස්නතිල්ලාහ් තාලා එන්නු ඒ කියා කරනු ජිහදුල කොන්නේ ඒ මිහුන් හදාෆෙන් එච්ච හගීගතව රසූලාගාරි හුන් සාබිතව කලිමතකෙන් නුන් ඒ කිය නියතකී හිතුන් පුරන් ජිහ කම හිතුගේ අමලෙන් නියතකී හිතුනිය ගන්නන් ජිහනි දුලකම එච්ච කියා කරනු ජිහන එවර වයින් මිහුන් හීවා කාලේ වරන් උදව් කම ශර්වි ඉබ්ස් කම උදගුලෙන් නුන් හයිගතුග මිහා හාරුකන්තේ දොන කීවගේ තාරකන් තෙදුවන එහෙම එහෙම මහෙග්ග එන තෙදුවේ තාරක එහෙම මහෙග්ග එන තෙදුවේ තාරක තාරකන් තෙදුවේ උනි මතිනියෙක් ගණ විපාගියත ඒ හාරකන් එන තෙදුවි රෝදට්ටක එහෙරි නියෙක් ගණ විපේනය හගීගතුක දෙම් මිසාලක ෆතිස් වීරුක ඒතිමන් නානෙක් කණියෙක් ගණ උණු බායනු ගණ උණු බාය එන මිහිරි හාරකන් තෙදුවේ හාරකයගෙන් එන හාරකන් තෙදුවේ රෝදට්ටක එහෙම එහෙරි නියෙක් ගණ විපේ උඳ උකමෙන් නෝ හගීගතුක වරෆසේ හකමෙන් එයි නීස්තකුම් බයිෆාරෝ ವರ ಬೊಡು ದಲಿಗ್ಗೆ ಜಹಿಗೆಂ ಉಳೆ ಹೆಂ ಹೀವನಿ ಹಗಿಗತುಗ ನಿಮಸ್ಸಲ್ಯಾಗ ನಿಯತುಗ ಮಸ್ಸಲ್ಯಾಗ ಮೊಯಿಲ್ ಬರ್ ವಿದಾಳೆ ಫೆ ಬೊರಿ ನಿಯತುಗ ಮಸ್ಸಲ್ಯಾಗ ಶೈತಾನ ವನಿ ವರನ್ ರಕ್ಕಾತರಿ ದಲೆ ನಿಸ್ತಂಗು ತುರಮತಿಗೆ ಫತುರ ಫೆ ಎದಲು ವರಗಿನ ವಯಕ್ ವನಿ ಜಹಿ ಫೆ ಎನಿಯೆಂ ಇಸ್ದಾ ಕುರ್ ಮಟ್ಟಕಾ ತಿಬಾ ಫೆನ್ನಾನೆ ಮೀಸ್ತಕಂ ಹತರು ಫಸ್ಫಹರ್ ವುದು ಕುರಂ ಫರಾತ ಹತರು ಫಸ್ಫಹರ್ ನಮಾದು ಫರಾತಂ ನಿಯೆಂ ಇಸ್ದಾ ಕುರ್ ಮಟ್ಟಕಾ ඒන කිහාබොඩ තක්ලීෆෙන් හෙජ්ජ ෂයිතානා එදෙනි ඒ සුන්නතුන් එගොතක සාවිතවා කංකවෙන් නූනේ මිහා එගොතන්නේ ඉස්ලා කුරන් හතර පස් පහර හරම් මොහ හරම් මොහ ඇලා ෆාරම්මද වුලුකෝ ෆෙන්තන් එවරන් ඉස්රාපකෝ මේ රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් සහාබි වේකන කුස්කුර විකන්දත්ත කන්නු එහෙන්කම නියත කියේ හිතුන් කුරන් ජයකම වරපසේ යකමෙන් ඇයි මා උදව කමෙන් නෝ හගීගත වෙයි මා උදව් කරනවා එයි හැම සීදාවා කිවා ගොතස් කණ්ඩායම් එලිෆෑන් නේ බයි මීහු බයි ෆොයිතව කුරිග ෆොයිතවගා එබ හොරු මිසාර කම් මියනේ අකුරකා මියනේ අකුරකා දෙමේ දුවේ නේ ගන්නන් ජේ කොට්ටකුලි කාහු ජෙස්සේ තකුලිෂ නේ හැම මීහුම විල්ල ජස්සා කොට්ටකුලි තකුලිෆ අල්ලාහ කනංග රසූල ජස්සා කොට්ටකුලිෆ නූ මීහ කමයි අල්ලාහ් අක්බරුගේ අලිෆා රායා දෙමේ දුගණියක් ගන්නාෂේ එයි හැම මුලින් බාතිලු කන්තත්තන් එයි දෙමෙදක උණුම් කොම්මන්නේ ගන්නක ජේනේ කුරින් අල්ලාහ් කරපියමුක කුරින් එනනියක් ගන්නන් ජේනේ එයි කොම් නමාද වියස් adi komme kama kam vias komme alo kama kam vias ena neken jeri kama ferum ga kuri aden wati eh, niyen nu gane vecchiya gastuga niyen nu gane fiya ena roda batilwa ei fardu roda ekkamu gawanya patissumu ga kurin ena niyen gannan jene den kurin mes bayan kurum fadain haru ke unima hagigatu ge nan heri niyen gane vifa den fahun ena kom hem isna ganna kanno jiye දැන් ඔති සුන්නෙ රෝදා සුන්නෙ රෝදයෙන් හේතුන වස් නියක් ගණවේ සුන්නෙ රෝදයෙන් හේතුන වස් නියක් ගණවේ නේ Eh, misala kamiyaku eh, fati samada koggen ayi fati samada ngena diye yechennu ka fati samada koggen a ena kulya kan hitan ngena miyati wana roda hare unna mas ena ngena roda soha sunna roda ka bich eh, ay bay dos do rasulullah sallallahu alaihi wasallam abadu sa kare fan fati samada kurab bagen kare fan zikr kurab bangin nawani iru aranden iru ermo fahuge kare fan ruhana madu ge derakwa kurab bagen kare fanu ge kurab wada gan nawani kare fan wada ay sa fan danna ka ay chinge bahurito දැන් කමනා කායච්ච නිතේ විදාල වෙච්චිය ගලිෆාන හදීස් වල කරවන්නේ ආ එහෙම වෙච්චිය මේ තිමන රෝද එහෙම වෙච්චිය තිමන ගලිෆාන මේ මේ රෝද ඉරවරම පහුගාය ගලිෆාන ඒකත නේගන් නේග ගන්නවා සුන්න රෝද මස්සදෙන සුන්න රෝදය වරෆසේහ හේඳුනුගස් නේග ගන්න වෙන ඉරවරම පහුගවස් නේග ගන්න වෙන සුන්න රෝදයකම ෆර්ග රෝදයක වෙච්චිය එන නේග ගන්නන් ජෙහෙන පතිස් නමාදු අබ්බංග ගොමුක කුරේ මුස්ලිමකු දාවත් දීෆියායි දාවත් කබූල් කුර්මකි එයි එම් මුස්ලිමකු අනම් මුස්ලිමකන් අදා කුරන් ජෙහ හග්ග තවගතරෙන් හග්ග ඒ රසූලුල්ලාහ් සල්ලල්ලාහු අලයිහි වසල්ලම් හදීස් කුරබාෆා ඉදා දාආක ෆඅජිබ්හු තිබා තිබාග මුස්ලිම අඛා දාවත දීෆකම ගවන මේ දාවත කබූල් කුරාෂ දාවත කබූල් කුරාෂ අදි රෝදෙන් උරජ්ජකම ගවඤ්ඤා එනං හේතුවා කොද්දේ හේතුවා කොද්දේ අදි සුන්නරෝදයකන් උරජ්ජියා එන مجبور کو فيا هم می دعوت قبول قرار جي مجبور کو فيا سنن رودا دوس کو لنگ گا فے سنن رودا کن نہ ہرجیا دو کو لنگ سنگا فے افدا مهم کمن ای مسلم اخا کو انا مسلم خایا دعوت دی فيا دعوت قبول کروں دعوت قبول کروں ای انا ادا کرن جي حق گنے کا دعوت قبول کروں ان دعوت واسو ہی گتو دعوت دعوت کا وانجے نے ඒගා ඒ දාවතුගේ තෙරේග ශරියත ඛිලාෆ් වාකන්තත්තන් හොරගෙන නුවානේ දැන් වලීමා ඒ යදී එම්ම ඉස් දාව හදීසෙක් ගෑස්වයේ වලීමාගේ දාවත කබූල් නොකොෆි මීහා එකි තිමන් කලේක ෆාන උරදිජ්ජ මීහ ෆකද් අබා ෆකද් අසා අබල් කාසිම් රසූලන් උරදිජ්ජේනා වැඩිමගේ දවතු කබුල්නු කොෆිමියා වැඩිම කියන්නේ කාවෙනික දවතු කාවෙනි දැන් එතන දාන්ජියනි ඒ දවවත එක මොකද දාන්ජියන දවවත හිකුම් කාන් දවවතෙත් ඔස් බලන් ජියන ඒ දවවත කියේ මුස්ලිමුන් දවවතු හිංගා ගොතන් හිංගා දවවතෙත් නොවත ක්‍රිස්තියානුනා ඉෆද දවවතෙත් එමිහුන් දවවතු ඒ කාන්තත්ත කුරියක් ගෙන්දා ගොතන් ගෙන්දා දවවතෙත් ඒ හුරි හැච්ච බලන් ජියන එතාංග ශරියත ඛිලාෆ් කාන්තත්ත හිංගා කමුක වඤ්ඤකා දියුම වාජිබෙන් නුන්දා කන්වස් ජියන දැන් එතනත් දියුම් එවගුතුක දාන්ජියනි එතනක හිඟානු බෑකන්ත තම්මනා කුරවේ ෆද මීහෙ එනෝ මිහකු ඒ ෆද දවතක ගොස් කරනවා සුන්නෙක්කන් ගදරෝදේ මිසාලක අනේ අරෆයිද් දොස් ෆදරෝද දැන් එරෝදේ කීයි අලුන් අමරාජ බේන රෝදෙන්නු එහෙම එරෝදතක දුරෙන්න කරන්නේ එරෝදත උග එනදෙන් එන විශ්නාදේ දැන් මුස්ලිමෙක් කම ගාව ජියහියෙන් නොවේ දැන් ඒ දුවහ කරෝද දුව කොල්ලම් බුණාන හැම ඒ ඒ දුවහ කරෝද කියේ මීහා දෙ අහරුක ෆාහුස්සුන් නිබරෝද දෙ අහරු අරෆායි දුවහ කරෝද කියේ ඒ රෝද හිෆාට මීහාය ඉස්වදිය අහරුක ෆාෆය අදි කුරියන් අන්නන් වෙන්ගෙන් අහරුක කුදි ෆාෆත ෆුවෙගෙන් දරෝද දැන් එෆද රෝද දෙන් අනෙක් කණෙන් මීහා හරකුලි බේක දැන් වෙජ්ජ ඒ රෝද දුව කොල්ලකගෙන අන්න බුණානේ එපද හාලතුක එන ජෙහෙන එන හේවදුවා කොද්දේ එබහි රෝදයන් හුරි මීහා එදවොද්දි මීහාය ජෙහෙන හේවදුවා කොද්දේ රෝද villaero. Onda villaro emme sohhaduwaakan haasamati idhahaba dhama'u وابتلت العروق وثبت الأجر إن شاء الله رود بالله نميجي أنا كي أنجه دعاء දැන් වීල්ලාරකම් මෙන් දුවා නිසාල් දුවා වීල්ලාරක රෝද වීල්ලා උතම් බිස්මි කියා කරෝද වීල්ලි මනි මොනේ දැන් දිවේ මිය දැන් කෝදොන්නා කොම් මෙන් උජේනේ අම කතරු kadrun ro da winnu sunna bege mani adi rutab kadrun li benya rutab kadrun winnu emme awla bege mani rutab kadrun nuli bejje kam gawanya tamro kadrun bas mudene hi kadrun bas mudene ei emme awla bege mani hadis ukra mani ei barakat ege miha barakat li bege furattama arterega kadrun kole jasse ei waram barakat ter kam hari ganda bas ha faida gurich kadrun kole kon roda winnu roda winna ba gotakun ekko mehenge chekya ka winna nimege me kiyani dhahaba dhama'u fembuyum fidafi وابتلت العروق ادي نار تتمجي وصبت الاجر ادي اجر ثابت وجه ان شاء الله الله يراد قرب ابراهيم رودا کا اجر تمنا تکا لیے وجه ان شاء الله الله يراد قرب ادوا اي سن سن نبي دعاء ودبي الله ඔහොම ඉහාර මිසාරක බයි ෆොයිත්තව කුරිගේ වරෝදා මොරේ ෆරෝදා වීල්ලුමගෙන එක්ගෙන ෆියරෝදා ගෙල්ලේ ඒ එබ්බස් පොතකෝ ඉංගෙච්චන දිවෙහි කුරිගේ බයි ෆොයිත්තවගේ එබ හොරියා රෝදෙන් උරප නියෙක් ගති රෝද විල්ලන් එන එච්චනු කායින්ද කොයන රෝදෙන් නුගෙන්නේ රෝද ගෙල්ලේපද අමලෙන් එන නුකුරණ හි රෝදෙන් නුගෙල්ලෙන හිතන් අරා එච්චකුනේ හිතන් අරා එච්චකුනේ රෝදෙන් නුගෙල්ලෙන මිකොත්තන් හිතන් අරා කන්තත්තන් එම්මේ ෆසයෙන් තම්ෆීස් වඤ්ඤා වාජේනි වරි হাদিস হকুলন সালাসাতুন জিদ্দুহুন্না জিদ্দুন ওয়া হাজলুহুন্না জিদ্দুন তিনকম වේගෙ මජල පුඤ්ඤස් මජාවස් වානේ හකිගත කරේ හකිගවස් වානේ හකිගත කරේ ඒති හිතන් ඇරීම අවිස් එහෙනම් හිතන් ඇරීම කන වේ ඉස්ලාම් දිනුගේ වස්කන් හිතන් ඇරකො කම් නොකො නොකොෆියකායි එන් කමුන් ඒ අදි රෝදවිල්ලුන් හිතන් ඇරියකසේ නම් යද්දු තිමන් රෝදෙන් නුන හිතන් ඇරියකසේ නා එච්චෙන් නොකෑ හිතෙනවා රෝදය රෝදෙන් නුගෙල්ලේ නැක්කොද කරා අදි රෝදවිල්ලි දුවා එනකී කමුග වියස් එනරෝදෙන්නු කෙල්ලේන එනරෝද කෙල්ලේ ෆත කමෙන් මෙදවරින් වනීහ එක්ගලකල نون نون إسرائيل رواية نون رسول الله حديث فلان إسرائيل رواية كنا من حديث فلان කරිෆානු මේ අනේ උඩා කාලේ ඉච්චකම කරිෆානු අමිල්ලා හිතාන් කොල්ලේ මම හිතාන කුරු කුරික ශරුව ෆොන්නම කීවේ බොඩු උමරුග කීවේ කුරම් දෙ කරිෆාන තකුලිෆ බොඩු වහන බොඩු උමරුග කුරි එංගමුගේ හිතාන කුරු ශරුව කුරගුණ ඉබ්‍රාහිම් ගාන ගේ එකංගම ප්‍රථම ශරුව කුරගුණ 啊，里面这个放松啊。 এই আমা এবং ইমাম শৌকানি ওয়াকা बयां करो गैफा ऐ शाही मजहब के बाय मी हूं पूरा कमेंगे तौफाना का देखा मको इतुरी के मुड़ी उम्र का ये कुरान के आहार बेसन मुड़ी उम्र का कीमा शरो पूरा गैफा शरो पूरा गैफा ने गुनु मुड़ी उम्र का इतुरी का रसूलुल्लाह सल्लल्लाहु अलैहि वसल्लम शरो पूरा गैफा ने मुड़ी उम्र का इतुरी के गुनु तो किया तेन इतुरी गुनु ते लाजमन नो क्यों ना सही का पूरा कब बेसन जे है সুন্নাতে মুস্তাহাব এবং বাকামের ভিতরে এই কোনো কিমাকি এই বাকি ফানারায় গায়ে নুঙ্গি දැන් විතුරිය කියුමට ටකා සාබිතව ගම්බාගෙන උතේ අල්ලාහ් මහදිනා ෆීමන් හදයිත ඒ විතුරියක කියුම රසූලුල්ලාහි සල්ලල්ලාහු අලයිහි වසල්ලම් එකලේ ෆානු කාෆදර කනු හසනගේ ෆානු උගන්නාට විදුවා හවිදතු එදුවා කියන මිස්ටි දැන් මනාකමෙන් ඔය කිදි කොල්ලුම මිසාරක මජමා බොඩ වෙච්චි අදුවා ඉතුරු කොල්ලුම ඒ හරම් පුරතව ගවස් බයි ෆාරෝ එන්දුවා ඉතුරු කොල්ලා බයි ෆාරවර්දි ගවස් කොල්ලා haram furtahol kavis i tariqa gunuta ida mistakun jamaveri babaru majmaaka vative dua shamil kollu mattaka den e hadi ukurum se harangal kamennu misaka fotin hadi ukurum i tariqa dua qur'an gami kuni fotin hadi ukurum eden tan kulan haddu faanelun ei e hawar den di ukurima ki hadi kuwen gadan rakwa bai me kulat tiben unda kuwe bai me e hadi ukurima ema e hadi ukuraka ko menu jena duae kom swarkati ko lemak nei maabudo masale